හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා. පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස. පෙරවන් සරණයි. ස්වාමීන් වහන්ස බොහෝම ගැඹුරු නැහැ කියලා යමෙකුට හිතන විදිහේ වුණාට ඊ타ත්ම ගැඹුරු මාතෘකාවක් අදත් ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කරේ විශාල පරිමාණයක දෙයක් වුණාට මේ විශේෂයෙන්ම ස්වාමින්වහන්සේ කාරණාවදයක් කිව්ව අර පරිභෝජන ප්‍රමාණය. ඒ සම්බන්ධ කරලා දැන් ස්වාමින්වහන්සේ කියවනේ රජ කෙනෙක් වුණා සාමාන්‍ය කෙනෙක් වුණා එයාගේ ජීවිතයේ ඇතුළට බොහොම පොඩි තත්වයකින් ගන්න පුළුවන් දෙයක් ගැන මට හිතට ආවා ඒ ගැන මම අහන්න යනවා. හිතමු සාමින්හංශ රජ කෙනෙක් වගේ දැන් කාලේ හැටියට අපි හිතමු ජනාධිපති කියලා. ඒ වගේම සාමාන්‍ය කෙනෙක්. ඒ දෙන්නම ගන්නවා ආහාර. එක්කෝ සේවකයෙකු උයලා දෙනවා නැත්නම් බිරිඳ උයලා දෙනවා. එතකොට අපිට අපි හැම කෙනාටම අපේ හිතේ තියෙන කාපු බොහොම අනුභව කරපු ඊ타මත්ම රසවත් ආහාර පිළිබඳ ඒ අනුව තමයි අපි මනින්නේ. ඒ වෙලාවට අනුභව කරන භෝජන. එතකොට අපි හිතමු අද අපි ගන්න ආහාරය ඒ අපි හිතේ තියෙන තරමට අපිට රසවත් වෙන්නේ නැහැ. ඒ වගේම තව අවස්ථාවක් තියෙන්න පුළුවන් අපි හිතපු තත්ත්වයට වඩා බොහොම රසවත්. එතකොට එතන කරන්නේ මැනීමක් අපි. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේ අපිට මුලදීම කිව්වා අර නොගැලපෙන දෙයක් හැටියට භාවනාව ඉදිරිපත් කරලා තියෙනවා අපිට හිතෙන විදිහට. නමුත් දැන් මෙතන ඒ ඕනෙම දවසක් තුල මේ සිද්ධ වෙන සංසිද්ධියේදී අපිට පුළුවන් නම් ඒ මොහොතේම මේ මගේ ඇතුලේ වෙන්නේ මම මනිනවා ඒ වගේම ඒක තුලින් ඇති වෙන්නේ තෘෂ්ණාව කියන දේ ඒ මොහොතේම තේරුම් ගන්න පුළුවන් නම් අපිට එතනම හිත සංසිඳෙනවා ඒ එකම අරියවංශ ප්‍රතිපදා මාර්ගය තුල අපි ඉදිරියට යන්න පටන් ගන්නවා නේද ස්වාමීන් වහන්සේ. ඔව්. ඇත්තටම ඔබතුමා කිව්ව කාරණේ නිවැරදි. අපි දැන් මේකේ අරියවංශ ප්‍රතිපදාවේ ඉදිරි කොටස් වලදී ওই ටික විශේෂයෙන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපි දැන් කතා කරන්න අද වචන වශයෙන් කිව්වට අපිට ඒක විස්තර කරන්න කාලෙ උනේ නැහැ. පරේෂණ මාත්‍රාව, පටිඝහන මාත්‍රාව සහ පරිභෝග මාත්‍රාව. එතකොට අපි දේවල් සම්පාදනය කරගනිද්දි කොහොමද පවතින්න ඕන? ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒවා පිළිගන්නකොට ලැබෙනකොට කොහොමද ඒවා පිළිබඳව පිළිපදින්න ඕන? ඊළඟට භුක්ති විඳිනකොට පරිහරණය කරනකොට කොහොමද ඒවා පිළිබඳව දකින්න ඕන? තණ්හා මාන දිට්ටි වලට වසඟ වෙන්නේ නැතිව, මුසපත් වෙන්නේ නැතිව ප්‍රත්‍යවේක්ෂා නුවණින් එතකොට කොහොමද අපි ඒවා පිළ? එතකොට ප්‍රතිවේක්ෂා නොවන කියන එක කෑම සම්බන්ධව විතරක් නෙමෙයි. අනිත් සියල්ලම ආහාර, නිවාස, ඇඳුම්, පැළඳුම්, බෙහෙත්, තනිත් පරිහරණය කරන ධන ධාන්‍ය සියල්ලකටම ප්‍රතිවේක්ෂණය කියන එක අදාළයි. ප්‍රතිවේක්ෂණය තුලින් කරන්නේ මේක කුමක් සඳහාද? මේ පාවිච්චි කරන්න කියන එක හරියට විශ්ලේෂණය කරගෙන පැහැදිලි දැක්මක් ඇතිව පරිහරණය කිරීම. ඉතින් ඒ දැක්ම නැති වුණොත් අර මොනවා කළත් ඒ කියන්නේ රජු කියන මට්ටමට මහා රාජභෝජනයක් තියෙන්නට ඕනේ දුප්පතා කියලා කොස්සට පොලොත් එක්කලා කොස්සට ටික කෑවා වුණත් භව ගමන දීර්ඝ වෙන්නට පුළුවන් නැවැත්ම කරා යනවා වෙනුවට පැවැත්ම තුල පටල වෙන්නට පුළුවන් ඒ ප්‍රත්‍යවේක්ෂණය නොතිබුණොත් ඒ නිසා තමයි අර අර ක්‍රිෂ්ණමූර්තිතුමා කිව්ව අර කතාව අපි සිහිපත් කළේ අමුඩේ ගහගෙන ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ එතකොට තියෙන ආභරණ පැනදගෙන ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. Tamange මනස කොතනද තියෙන්නේ? කවර දැක්මකින්ද ඒක කරන්නේ? එතනයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි අපි කිව්වේ අපිට මේක පිටින් මනින්න බෑ. පිටින් දැකලා තීරණය කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සන්තති අමාත්‍ය පිළිබඳව. සන්තති අමාත්‍ය නාටිකාංගනාවන් පිරිවරාගෙන දින 7ක් මුළුල්ලේ රජසැප විඳිනවා. ඒ කියන්නේ රජුරුව ඔහුට දුන්නයි වරප්‍රසාදය ප්‍රත්‍යන්ත දේශයක කැරල්ලක් මැඩපවත්වපු නිසා. ඉතින් අන්තිමට දැන් තමන් ප්‍රිය කරන වඩාම ඇලුම් කරන නාටිකාංගනාවත් එක්කලා උද්‍යානයට යනකොට බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය මුහුණට හමු වෙනවා. හමුණාට ගණන් ගන්නෙ නෑ තමන් උජාරුවෙන් යනවා. ඒ ගියා වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ගියාට හවස එනවා මා මුණ ගැහෙන්නට කියලා. එතකොට ගිහිල්ලා අර නාටිකාංගනාවත් එක්කලා සතුටු වෙලා ඉතින් අර නාටිකාංගනාව දින හතක් මුළුල්ලේ මොහු සතුටු කරන්න නොකා නොබී වෙහෙසෙනවා. ඉතින් අන්තිමට නටලා නටලා එහෙමම අවශ්‍ය තරම් කෑම බීම නිින්ද නැ මැරිලාම වැටුණා. ඊට පස්සේ මල කඳ ඔසවගෙනයි ගියේ. ඉතින් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හඬා වැළපුණා. ඉතින් සාංශාරික ස්වභාවය පැහැදිලි කරලා දුන්නා. ඒක අවබෝධ කරගෙන එහිම අරහත්ත්වයටපත් වුණා. ඉතින් අරහත්ත්වයටපත් වෙලා ඉද්ධි ප්‍රාතිහාරයක් දැක්වුවා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අලංකතෝ චේපි සමංචරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී යම්කිසි කෙනෙක් ਸਰවාභරණයෙන් සරසුණා වුණත්, ඔටුනු පැලඳගෙන හිටියා වුණත්, ඒ තනත්තාගේ මනස සාන්ත නම්, දමණය වෙලා නම්, කෙලස් දුරු කරලා නම්, ඒ තනත්තා තමයි සෝ බ්‍රාහමනෝ, සෝ සමනෝ, සභික්ඛු. ඒ තනත්තාට තමයි බ්‍රාහමණය කියන්නේ. ඒ තනත්තාට තමයි ශ්‍රමණය කියන්නේ. ඒ තනත්තාට තමයි භික්ෂු කියලා කියන්නේ. එතකොට අපි භික්ෂුවක් හැටියට සංඝ රත්නයේ හැටියට එහෙම නැත්නම් භික්ෂු ශ්‍රාවකයන් හැටියට අපි උන්වහන්සේලාට ඇඳුම මෙහෙම වෙන්න ඕන, කෙස් කපලා තියෙන්න ඕන කියලා මෙහෙම සකස් කරන්නේ යම්කිසි සංස්ථාගත ක්‍රමයකට මේක දිගින් දිග පැවැත්වීමේ අවශ්‍යතාවය. නමුත් මේ භික්ෂු කියන තැනින් අර්ථවත් වෙන කාරණේ අර්ථවත් කරන්නේ මොකද්ද? කෙලස් නැසීම සඳහා ක්‍රියාත්මක වීම. සංසාරේ භයං ඉක්කතීති සසර බිය දුරු කරනවා. සසර බිය අතික්‍රමණය කරනවා. එතකොට සසර බිය අතික්‍රමණය කළා නම් එතනත්තා බික්කු. එතකොට ඒ භික්ෂු කියන තැන බාහිර ස්වરૂපේ මොකක් වුණත් එතන පරමාර්ථ වශයෙන් දැක්ම වශයෙන් එතනට ගිහිල්ලා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අතන්දි පැහැදිලි කරන්නේ. ඒ නිසා Taman රජෙක් හැටියටද ඉන්නේ, සිටුවරයෙක් හැටියටද ඉන්නේ, යාචකයෙක් හැටියටද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබතුමා කිව්වා වගේ එතන ඇති වෙන මානසික தත්ත්වය. ඉතින් මේ මානසික தත්ත්වය තුළ තණ්හාව, මැනීම, මානය, දිට්ඨිය මේවා පදනම් වෙලා කටයුතු කරනවා නම් ජීවත් වෙන තරාතිරම මොකක් වුණත් ඒතනත්තා නැවැත්ම අත්හැරුණු පැවැත්ම තුල අතරමං වුණු කෙනෙක් හැටියටයි හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කොටස් අපි ඉදිරියේදී තව කතා කරනවා ප්‍රත්‍යවේක්ෂණය කොහොමද අපි එතනට මතු කරගත යුත්තේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් මේ දැන් කාලය මේ මේ වර්තමාන රටේ කාලය බොහොම නරක කාලයක් හැටියටනේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ කියපු යථා ලාභ සන්තුෂ්ටිය පිළිබඳව ගත්තොත් දැන් අපි දැන් යම්කිසි ප්‍රමාණයකට මම කියන්නේ දැන් කණ්ඩ බොණ්ඩ තියෙන මිනිස්සු ගත්තොත් ඒ කට්ටිය පුරුදු වෙලා තිබ්බ රෙදිපිලි නොයෙකුත් බාණ්ඩ ඒවා දැන් ලංකාවට ගෙන්නන්න තහනම් කරලා තියෙනවා. එතකොට ඒක නිසාම හිතෙනවා නැත්තම් පිටරට සවාරි යන්න පුරුදු වෙලා හිටපු කට්ටියට ඒක මදි හොඳටම අපේ රුපියල බාල්දු වෙලා නිසා. එතකොට ඒ කට්ටියට හිතෙන්න පුළුවන් අනේ අපොයි මේ හරිම සෞතු රටක් හැබැයි ඔය විදිහට ස්වාමින්වහන්සේ අපිට පැහැදිලි කරපු විදිහට අරියවංශ ප්‍රතිපදාවට වඩා හොඳ තත්වයක් නෙමේක. අපි හරියට ඒක තේරුම් ගත්තොත්. තේරුම් ගත්තොත් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දැක්මනේ වැදගත් වෙන්නේ දැක්ම ඇති වෙන්නට මිනිස්සුන්ට දැනුම තියෙන්න ඕන. දැනුම නැවත නැවත සමාජගත කරන්න ඕන. ඒ නිසා තමයි අතීත කාලේ රජුගේ මූලිකත්වයෙන් මේ අරියවංශ දේශනාව අවුරුද්දකට වතාවක්, මාස 6කට වතාවක්, තුන් මාසයකට වතාවක් ඒවා පැවැත්වුවේ රජුගේ මූලිකත්වයෙන්. මොකද ඒ කාලේ රජු තේරුම් අරගෙන හිටියා මේ පැහැදිලි දර්ශනය සමාජයට දුන්නහම තමයි සමාජය ප්‍රශස්ත සමාජයක් වෙන්නේ. අද ඒක නෙමෙයිනේ. අද තියෙන්නේ මිනිස්සුන්ගේ දැක්ම නැති කරන තරමට, මිනිස්සු අවුල් කරන තරමට, ભેද කරන තරමට, ගස්ඨණය කරන තරමට තමයි අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ රටක් පාලනය කිරීම හෝ ජනතාවකට සුබ සිද්ධියක් සැලසීම කියන දැක්මක් ඇතුව කටයුතු කරන වැඩපිළිවෙලක් නෙමෙයිනේ. ඒ නොවනකොට හැමෝටම පහසු වෙන්නේ මිනිස්සුන්ගේ දැක්ම මොට වෙන තරමට. එතන මිනිස්සු අවුල් වෙන තරමට අරගල කරන තරමට ගහමරා ගන්න තරමට. එතකොට තමයි ඒගොල්ලන්ට බැහැලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම වාතාවරණය පවත්වනකොට රජුටත් ඒ දැක්ම නැති වෙනකොට ඉතින් ජනතාවට ඒ දැක්ම ඇති කරන්න පහසු නෑ. ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට අදටත් අරිය වංශ දේශනාව තැන් තැන්වල කරනවා. අපි අර පහුගිය දවස්වලත් ධම්ම යාත්‍රා ගෲප් එකටත් ඒක යොමු කළා. ආලංකුල මේ පේමසිරි පණිතහාමුදුරුව කරපු දේශනාවක්. මම හිතන්නේ අදත් කවුරු හරි මට ඒවලා තිබුණා මාතලෙත් දේශනාවක් තිබුණා කියලා. ඉතින් ඒ වගේ ඒ ස්වාමීන් වහන්සේලා අදටත් ඒවා කරගෙන යනවා, පවත්වාගෙන යනවා. නමුත් ගැටලුව තියෙන්නේ අර රටේ ප්‍රධානියාගේ දැක්ම ප්‍රධාන තනතුරු දරන අයගේ දැක්ම එතනට මුසු නොවෙනකොට අර පල්ලෙහැන් විතරක් දැනුවත් කරලා මේක සමතුලිත කරන්න පහසු නැහැ. ඒක ඒක පහසු නෑ. ඒ ඒ අර්බුදය තමයි මේ තියෙන්නේ. ඉතින් එතකොට අනිත් අය ඒක උපයෝගී කරගෙන මේක ඇතුලේ ගස්ඨණය කරනවා. විනාශ කරනවා අවුල් කරනවා. ඉතින් එහෙම බාහිරින් පිරිසක් නිරන්තරයෙන් බලාගෙන ඉන්නෝ. ඉතින් ඇතුළත මේක දියත් කරන්න තරම් පැහැදිලි දැක්මක් ඇති පිරිස අඩු වුනහම ඉහළ ඉන්න අයගේ ඉතින් මේ අර්බුදය මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් එහෙම නැත්නම් මේ වාතාවරණය අපට දහම දකින්නට ජීවිතේ දකින්නට යථාර්ථය තේරුම් ගන්නට හොඳටම හොඳම කමටහන්. ජීවිතේ දුක පීඩාව කියන එක ප්‍රඥාව අවදි කරන සාධකයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි ප්‍රඥාව අවදි වෙන්නේ සිහිබුද්ධිය ගැන නැවුණු කෙනාටයි. කියන්නේ යෝනිසෝ මනසිකාරයක් ඇති කෙනාටයි ඒ දුක ප්‍රඥාව උපදවන්නේ. අයෝනිසෝ මනසිකාරය ඇති කරන කෙනාට දුක හැම විටම අර්බුදයට තමයි එතනත්තා යොමු කරන්නේ. සම්මෝහයයි වැඩි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම එතන දුක දුකත් සමහර විට ඇති වෙන්නේ හේතුව කිව්වොත් දැන් අපි කැමති රෙද්දක් හරි මොකක් හරි ක්ලොත් එකක් අපි කලිසම් මහන්න පුරුදු වෙලා තිබ්බ විශේෂ රෙද්දක් දැන් නැත්තම් ගන්න ප්‍රශ්නයක් නෙවෙයි තියෙන එකක් අපිට නානවා. එතකොට ඒක විශාල මේ අවදි ඔබතුමා ඔබතුමා කියන කාරණය හරි. නමුත් ඔය විදිහට සිතන්න, ඔය විදිහට දකින්න දීර්ඝකාලීන හුරුවක් තියෙන්න ඕන. ඉතින් ඒ හුරුව පුරුද්ද ඇති කරගන්නට යමුනේ නැතිනම් තමයි මේ අර්බුදය ඇති වෙන්නේ. ඒකයි මම කියේ දැන් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වෙනවා. දැන් ඔබතුමා හිතන විදිහත් එක්ක ඔබතුමාට ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් අය හිතන විදිහත් එක්ක ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක්. එතකොට දැන් අපි උත්සාහ කරන්නේ නැත්තේ ඔය ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් දැක්ම සමාජගත කරන්නේ කොහොමද කියන එකයි. ඉතින් ඒක හැමෝටම සමාජගත කරන්න බෑ. ඒ නිසා තමයි අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤවතු අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤං. ඉතින් දීබුද්ධිය නුවණ තියෙන අයට තමයි මේක තේරුම් අරගෙන පිළිපදින්න පුළුවන්. ඉතින් එහෙම නැති අය ගැන කරන්න දෙයක්වත් නෑ එතන. එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.